කල්යාණ මිත්‍රවරුනි මෙතෙන්ට මේ ජයග්‍රහණය මහනුවර මුලස්ථානයේට සමහර විට ඔබ මෝටර රථයෙන් බැරි. සමහර විට යතුරු පැදියක පැමිණෙන්නට ඇති. තවත් සමහර කෙනෙක් බත්තියට දුම්රියට හෝ අයින් එන්නට ඇති. දැන් අපි මෙතෙන්ට එන්න කලින් සිටිය තැනක් තියෙනවා. මෙතෙන්ට පැමිණෙන්නට කලින් අප ජීවත් වුණු තැනක් තියෙනවා. දැන් ඉන්නේ මෙතන අපි. හැමදෙනාම දැන් ඉන්නේ කොතනද කියලා හුවොත් මේ වෙලාවේ අද බ්‍රහස්පතින්දා මේ අවුරුද්දේ අවසාන බ්‍රහස්පතින්දා මේ පත්වරුවේ 4:40ට විතර කොහෙද ගියේ කොහෙද ඉන්නේ කියලා අහුවොත් මේ මහනුවර ජයග්‍රහණයේ මුලස්ථානයේ කියලා පිළිතුරු දුන්නොත් එය බොරුවක් නෙමෙයි. ඒක ඇත්තක්. එතකොට මෙතෙන් දෙන්න කලින් කොහෙද හිටියේ ඉතින් කියන්න පුළුවන් වැඩ කළේ එහෙම නැත්නම් දෙදර පාසලේ අන්න. එතකොට එතන හිටියා අපි මේක පැයකට විතර කලින් එතන හිටියා අපි දැන් පැයකට විතර පස්සේ මෙතන ඉන්නවා. එතන එතන හිටිය මම කොහොමද මෙතෙන්ට අන්න අර විදිහට බස්සියකින්, දුම්රියකින්, මෝටරියකින්, යතුරු පැදියකින් හෝ දෙපයි. Thank you. ඒ ගමන සිද්ධ වුණේ ඒ විදිහටයි. ඉතින් මේ මේ විදිහට ශාරීරිකව අපි එතන හිටිය අපි මෙතෙන්ට ඇවිල්ලා ඉන්නවා. දැන් අපිට කතා කරන්න වෙන්නේ ශරීරය ගැන. දැන් ශාරීරිකව මීට 6කට කලින් කොහෙද හිටියේ? ඒක කියන්නේ ඒක දැන් ඔය ඔය අපි ඉන්න තැන කතා කරන්නේ කල්යාණ මිත්‍රවරුනි ශරීරයට සාපේක්ෂව. අහවල් වෙලාවේ අහවල් තැන අහවල් කෙනා හිටියා කියලා කියන්නේ එයාගේ ශරීරයේ ඒ වෙලාවේ එතන තිබ්බා කියන එක. දැන් මේ වෙලාවේ අපි හැමදෙනාගේම ශරීරය තියෙන්නේ මෙතන. ඒ ගැන කිසි වාදයක් විවාදයක් නැහැ. ඒ තමයි පරම සත්‍යය. පරම කියන්නේ ඊට හායේ සත්‍යයක් නැහැ. ඒක බොරුයි කියලා ඔප්පු කරන්නත් බෑ. ශරීරය ගැන. එතකොට ඒ මීට කිසියම් වෙලාවකට කලින් අන්‍ය වූ ස්ථානයක තිබුණා වූ ශරීරය ඔබේ හෝ මගේ දැන් මෙතන තියෙන්නේ කොහොමද කොහොමද එතන තිබ්බ ශරීරය මෙතෙන්ට ආවේ අන්න ගමනකින් ඒ ගමන ආවේ එක්ක දෙපයි කොහොම හරි භෞතික ගමනකින්. එතකොට මේ අපි ඔය කියන ගමන් බිමන් ඔක්කොම මේ භෞතික ගමන් බිමන්. ගෙදර යනවා, නුවර යනවා, වැඩට යනවා, බඩු ගන්න යනවා, විනෝද වෙන්න යනවා, නෑදෑයකවල් වල යනවා, රටවල් බලන්න යනවා, වන්දනාවේ යනවා මලකේවල් මගුල් දේවල් ඔය අපි ඔය කියන හැම ගමනක්ම කල්යාණ මිත්‍රවරුනි භෞතික වස්තුවෙන් යන ගමන මෙතන තිබ්බ ශරීරය අපි එතෙන්ට ගෙනියනවා එතන තිබ්බ ශරීරය තව තැනකට ගෙනියනවා ඉතින් ඔක පාදකින් යන්න පුළුවන් දෙපයින් යන්න පුළුවන් එක්ක වාහනයකින් අහස් යාත්‍රාවකින් නැවතින් යන්න පුළුවන් එහෙම නැත්නම් තව කෙනෙක්ගේ කරේනකලත් යන්න පුළුවන් දැන් අපි ඔය කියන ගමන් බිමන් සියල්ලම ඔය විදිහේ ගමන්. ඒ කියන්නේ භෞතික වශයෙන් යන ගමන් වලට තමයි අපි ගමන් කියලා කතා කරන්නේ. ගමනක් යනවා කියන්නේ භෞතික වශයෙන් යන ගමන. දැන් ওই භෞතික වශයෙන් යන ගමන එකම ගමන නෙමෙයි. ඒ එක ගමනක් පමණයි. එක එක යන විදිහක් විතරයි ওই භෞතික වශයෙන් යන විදිය. කියන්නේ පයින් හරි හතර ගාතෙන් හරි කාගේ හරි කර හරේ හරි වාහනයක හරි ඔය විදිහට යන යෑම යන්න පුළුවන් විදිහවල් වලින් එක විදිහක් විතරයි. උපතේ සිට මරණය දක්වා අපි ඔය කියන ගමන් සියල්ල භෞතික ගමන. ඔය විදිහට තමයි යන්නේ. එතකොට මේ දැන් කෙනෙක් අපි කියනවා මෙලොවින් පරලොවට ගියා කියලා. දැන් අපි එහෙම කියනනේ මෙලොවින් පරලොව ගියා. ඉතින් පරලොව ගියා කියලා කියනවා. ගියා කියලා. ඒකත් එතන ගමනක් ගැනයි කතා වෙන්නේ. එතකොට මෙලවින් පරලොවට යන්නේ කොහොමද? වස්ත්‍රයක නැවක අහස් යානාවක මෝටර් සයිකල් එකක කාර් එකක කෝච්චියට. කෝස් දෙපයින් යන්න පුළුවන්ද? බෑ බැරි බෑයි කියලා ඔප්පු කරන්න 아무තු සාක්ෂි අවශ්‍ය නැහැ. මක්නිසාද මේ ශරීරය යන්නේ නැති නිසා. මේ ශරීරයේ ගියොත් ඔය වාහනයක් මොනවා හරි ඕනෙ වෙන්නේ අඳුම ගන්න පාදකවත් ඕනෙ වෙන්නේ ශරීරයේ ගියොත්. ඉතින් මෙලොවින් පරලොවට කාගේවත් ශරීරයක් යන්නේ නැහැ. එහෙම යනවා කියලා හිතන හිතපු ආගම් තියෙනවා. ඉතින් ඒ නිසාම ඒ ශරීරයට මොනවත් කරන්න දෙන්නේ නැහැ විශ්වාසයේ තියෙනවා නම් මේ ශරීරය මේ විදිහටම මෙතනින් මැරිලා වෙනත් තැනක උපදිනවා කියලා නිසා ඒ ශරීරය එම්බාම් කරන්න දෙන්නේ නැහැ ඇස්දන් දෙන්න දෙන්නේ නැහැ ඉන්ද්‍රියන් දන් මේ මොනවත් කරන්න දෙන්නේ ඒ විදිහියටම තියෙනවා හැබැයි මේ ඉස්සේ නොවන බව තේරෙනවා අවුරුදු ගාණක් ගිහලා ආය හාරලා බැලුවත් ඉතින් අර ශරීරේ දිරලා දිරලා යනවා මිසක් වෙන කොහෙවත් ගිහිල්ලා නැහැ මෙලොවින් පරලොවට මේ ශරීරේ එකම එක සෛලයක්වත් එකම එක කෙස් ගහක්වත් ලේ බිඳුවක්වත් මොනවත් යන්නේ ඒක ඔක්කොම මෙතනම ඉතිරි වෙනවා මෙතනම පස් වෙනවා මෙතෙන්ටම දිය වෙලා අතුරු දහන් වෙලා යනවා එතකොට දැන් ඔන්න ඊළඟ ගමන පරලොව යන ගමන ඒ ගමන මේ භෞතික ගමනක් නෙවෙයි භෞතික ගමනක් කියන්නේ භෞතික ශරීරයක් ඕන වෙනවා දැන් මෙතන භෞතික ශරීරයක් එක්ක නෙමෙයි ශරීරයේ නිහිතීති එහෙ යනවා. ඉතින් එතකොට ඒ කොහොමද ගියේ? කුමක් වාහනය කරගෙන දෙගී? දැන් මේ මේ ජීවිතය ඇතුළේ නම් අපිට වාහන මහා කොටක් තිබුණා. ඒ ගමන් වල හැටියට ඔරුව පාරුව හුඟක් වාහන තිබ්බා. දැන් ඔය මෙලවින් පරලොවට යන ගමනේදී ඒත් වාහනයක් ඕනේ කුමක් වාහනය කරගෙනද ඒ ගමන ගියේ යන්නේ එදී අන්න ඒකට තමයි කියන්නේ මේ ඒ මනසින් යන ගමනක් කයින් යන ගමනක් නෙමෙයි මනසින් යන ගමනක් කයෙහි කියලා මනසින් යන ගමනක් එතකොට මේ මනස යන්නේ කුමක් වාහනය කරගෙනද ආශාව වාහනය කරගෙන එතකොට ආශාව නැමැති සංහාව නැමැති වාහනේ නැගිලා තමයි මනස මෙලොවින් පරලොවට යන්නේ. එතකොට මේ මෙලොවින් පරලොවට යන ගමන විතරක් නෙමෙයි කල්යාණ මිත්‍රෝනි මෙලොව වුණත් අපි ඔය හුඟා ගමන් යන්නේ ආශාව වාහනේ කරගෙන තමයි. භෞතික වශයෙන් යන්න බැරි ගමන් කොච්චර අපි මනසින් යනවද? කොපමණ මනෝමය ගමන් යනවද අපි? ඉතින් අපි කොච්චර ඈතට යනවද? ඈත ඉන්න පුද්ගලයෝ වෙතට ඈත තියෙන ස්ථාන කරා දේවල් ඈත තියෙන දේවල් දරවල් කරා අපිට භෞතික වශයෙන් යන්න බැරි වුණත් මානසික දවසකට කී වාරයක් නම් යනවද? එතකොට ඒ යන හැම මානසික ගමනක්ම යැවෙන්නේ අර ආශාව නැති යානේ නැතිලා මක්නිසාද ආශාව තිබුණ නැත්නම් හිත ඒ ඒ තැන් වලට දුවන්නේ නැහැ. ඔය එක මානසික ගමනක්වත් නැහැ. ඒ ඒ ගමනාන්තය කෙරෙහි අපේ ආශාවක් නැත්නම්. ඉතින් ආශාව නැමැති වාහනේ නැග අපි මනසින් මේ ජීවිතේ ඕනේ තරම් ගමන් ඒතර භෞතික වශයෙන් යන ගමන කාටත් වෙනවා, Tamanටත් වෙනවා, Tamanටත් දැනෙනවා අපි භෞතික වශයෙන් gedara hitiyamama නුවරට ආපු හැටි නුවරින් මෙතෙන් ආපු හැටි මෙතනින් ආපහු ගෙදර යන හැටි Tamanටත් පේනවා අනුන්ටත් පේනවා හැබැයි හැබැයි අර මානසික ගමන නම් පිට කිසි කෙනෙකුට දකින්න අමාරුයි බැරි නැහැ. නමුත් සාමාන්‍යයෙන් දකින්න අමාරුයි. මෙයා මනසින් දැන් කොහෙද යන්නේ කියලා සාමාන්‍යයෙන් කෙනෙකුට නිශ්චය කරන්න, විනිශ්චය කරන්න, තීරණයකට එන්න බැහැ. තව කෙනෙකුට නෙමෙයි Taman දන්නේ නැහැ Tamanගේ හිත දෝපු බව. ආසාවක් ආවද ඒ ආසනින් ආසාව නැමැති භක්තිය කොයි මොහොතේද මේ සිත නැමැති නැවතුම් පොළට පැමිණියේ එසැනින්ම සිත නගිනවා සිත ගොඩ වෙනවා සිත පිරිසෙනවා එම ආස්තාව නැමැති විපස්සය තුළට පිරිසිලා එහි අතුන් ගන්නවා ඉතින් ඒ බස් එකේ බෝඩ් එකක් තියෙනවා මේක කොහෙද යන්නේ කියලා ඉතින් පුත්කලයේ නමක් තියෙනවා තැනක නමක් තියෙනවා ස්ථානයක නමක් තියෙනවා කුමක් හෝ අතීත අත්දැකීමක නමක් තියෙනවා අනාගත බලාපොරොත්තුවක නමක් ඔය වගේ බෝඩ් එකක් නාම පුවරුවක් ගමනාන්තයක් සඳහන් කරගෙන තමයි මේ ආශාවන නැති ඒ ප්‍රිය කැමිනෙන්නේ ඔබේ පිට තුළ. ඉතින් ඔය මතක් වෙනවා කියලා කියන්නේ ඒක තමයි. අපිට අහවල් පුද්ගලයා මතක් වුණා, අහවල් තැන මතක් වුණා, අහවල් කෑම මතක් වුණා, අර ඇඳුම මතක් වුණා. ඔය අපි කියන්නේ ඒ ඒ ඇඳුමේ නම ඒ සමහරට නම කොහොම එකක් ඒ ඇඳුමේ චිත්‍රයක් සාම්පල් එකක් ගහගෙන මේ පස්සේ කියනවා. ඉතින් ආපු ගමන් මේ ආශාවයි මේ ගමනාන්තය ඒ ආශාවයි ගමනාන්තයයි දෙකම එකට එන්නේ. දෙපාරකට නෙමෙයි අපිට යමක් මතක් වෙනකොටම ඒ ඒකම ආශාවක් වෙනවා. මේ දෙක වෙන් කරන්න හරි අමාරුයි. අපි ආශා කරන පුද්ගලයෝ මතක් වෙනවා. අපි ආශා කරන ස්ථාන මතක් වෙනවා. අපි ආශා කරපු කෑම දීම මතක් වෙනවා. දර්ශන මතක් වෙනවා. ඉතින් ඒකයි මතක් වෙන ආශාව එන්නේ නැහැ. මේ දෙක එකකට එන්නේ අපි දෙන මං හරි කැමති දෙයක් මට මතක් වෙනවා. ඒ ගැන මම හිත හිත හිතියා. ඉතින් මේ ආශාව කියන්නේ කල්යාණ මිත්‍රවරුනි වාහනයක්. යානයක්. කෝච්චියක් වගේ, බස් එකක් වගේ, අහස් නැවක් වගේ, මෝද යන නාවික යාත්‍රාවක් වගේ යාත්‍රාවක් ආශාවක. ඉතින් අපි ඒ ගමනාන්තයට කැමතියි. නැමති නිසා ඒ ආපු ගමන්න අපි නම්. ඊට පස්සේ ආසාව අපි එක්ක යනවා. මනසින් එක්ක යනවා. ඒ ගමනාන්තයට ඒ ඒ පුද්ගලයා ගැන හිත අපි ඒ ගමන යනවා. ඒ පුද්ගලයා ළඟට අපි ගියේ නෑ භෞතික වශයෙන් නමුත් මනසින් ගියා. මනසින් ඒ පොත ළඟට ගියා. ගිහලා ඒ ගැන හිත හිතනවා. ඉතින් මේ විදිහට මේ ආශාවට පුළුවන් ඔබේ සහ මගේ මනස ඕනෑ තරම් ඈතට ඉස්සෙන්න. පුළුවන්. ඉතින් මේ ආශාව ඒ නිසා ඔබත් මාත් රැගෙන යනවා මනසින් හැම මොහොතකම වගේ ඔබ සිටිනා තැනින් සහ මා සිටිනා තැනින් අන්තනකට ආශාව මෙතෙක්ට කවදාවත් එන්නේ නැහැ. මෙතනින් ඔබව අරගෙන යනවා කොතැනට හරි. දැන් භවනා කරන්න වාඩි වුණාම මේ ප්‍රශ්නේ ඉතාම උග්‍ර විදිහට දැනෙනවා. අන් අවස්ථාවලට වැඩිය. පුළුවන් තරම් වීරය කරනවා හිත එකඟ කරගන්නට ඒත් හිත දුවනවා. අපි කියනවා ඒත් හිත දුවනවා. දුවනවා දුවනවා දුවනවා. ඉතින් මේ කොහාටද දුවන්නේ? ওই මතක් වෙන මතක් වෙන දේ ගැන අපි හිතනවා. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හිතනවා. ඉතින් මේ කැමැත්ත තුලක් තියෙන ආශාව, අකමැත්ත තුලක් තියෙන ආශාව ඒ කැමැත්තේ වෙස් මෝණින් හෝ අකමැත්තේ වෙස් මෝණින් එන ආශාව ඔබව ඔබේ භාවනාවෙන් ඈතට ගහගෙන අරගෙන යනවා. සෑහෙන දුරක් අරන් ගිහිල්ලා කොහේ හරි අතරමැද බස්සනවා. ඒ කියන්නේ ඉවරට කෙලවරකට ගිහිල්ලා නෙමෙයි කොහෙන් හරි බහිනවා. ඉතින් එතකොට තමයි අපිට මතක් වෙන්නේ මම මේ කොහෙද හිටියේ දැන් කොහාටද ආවේ. ඉතින් ආපහු අපි සිහිය ඇති වුණාද මේක හරිය වැදගත් කාරණයක් කල්යාණ මිත්‍රන් දැන් අපි අපි තුම අපි හුස්ම ගැන භාවනා කර කර ඉන්නවා කියලා. ඉතින් හුස්ම ගැන භාවනා කරමින් සිටින විට අන්න එකවරම අපි හිතමු අපි අපි කැමති කෙනෙක්ව මතක් වුණා. දැන් මේ මතක් වුණාම ඒ කැමැත්ත ප්‍රතරම් ප්‍රබලද? අපි මේ කැමැත්තේ ප්‍රබලතාවයට අහු වෙලා මොකද අපි අතීතයේ පුරුදු වෙලා තියෙන්නම ඒ කැමැති දේවල් මතක් වුණාම ඒ ගැන සිතමින් ඉතින් මේ මතක් වුණු මොහොතේම අන්න අපි භාවනාව ඉවරයි අන්න අර මතක් වෙච්ච ඒ පුද්ගලයා ගැන හිතන්න පටන් ගන්නවා. ඒක සිතිවිල්ලක්ද නෑ දෙකක්ද නෑ තුනක්ද නෑ දෙකට අපි කරපු භාවනාව මතක නෑ කියවපු පොත මතක නෑ අහුම් කන්දු පාදක මතක නෑ දැන් අපි ඈතට ඈතට ඈතට යනවා. ඉතින් ওই විදිහට ගණන් කරොත් සිතිවිලි ලක්ෂයක් විතර එක මිනිත්තු 5ක් විතර ඇතුළත එනවා. ඉතර ඈතට යනවා. දැන් ওই මනසින් යන ගමන කල්යාණ මිත්‍රවරනි මනිනවා නම් මිනුමකින්. දැන් භෞතික වශයෙන් යන්නේ ගමන මනින්න එක්ක පියවරවල් වලින් එක්ක අඩි වලින් යාර වලින් මීටර වලින් 60ක්ම කිලෝමීටර මේ මහ පොළොවේ යනවා නම් මොහොතේ නම් නාවික සතපුම් උඩින් නම් ගුවන් සතපුම් වලින් දැන් මේ මනසින් යන ගමන එහෙම හැදක් මොලින් මනින්න බෑ. ඉතින් ඒක මනිනවා නම් මනින්න මනින්න පුළුවන් වෙන්නේ සිතිවිලි වලින්. චිත්තක්ෂණ කියලා කියනවා. කොපමණ සිතිවිලි ප්‍රමාණයක දුර ගියාද? ඒක කාලයෙන් මනින්න බෑ. මොකද කාලයට අහුවෙන්නේ නැහැ හිතේ වේගය. ඒ කියන්නේ මිනිත්තුවක් හිත දිව්වා කියලා කිව්වට ඒකෙන් කියෙන්නේ කොච්චර දුර හිත ගියාද කියලා. දැන් දැන් මේ ඉතා රසවත් කාරණයක් ඔය සමහර විට දකින්න හීනයක් අපි දකිනවා පැය ගාණක් වගේ. තාම දීර්ඝ හීනයක්. නමුත් භෞතික වශයෙන් බැලුවොත් සම්ප්‍ර ගානක මිනිත්තුවක කොහොම පුංචි වෙලාවයි ওই හීනයට ගත වෙලා තියෙන භෞතික වශයෙන් ඔරලෝසුවකින් නැන්නොත් නමුත් හීනේ දකින්න කෙනා ඒ දීර්ඝ වූ ස්වප්නයක්. ඒ නිසා මේ මිනුම් පටලව ගන්න බෑ. හරියට මේ වතුර වල දිග කීයද කියලා අහුවා වගේ තමයි. එහෙම නැත්නම් මීටර් ලීටර ඕවා අපි පටලව ගත්තා වගේ. එහෙම බෑ. දැන් මේ මානසික ගමන ඕන්නම් මනින්ද කියන්න තියෙන්නේ කොච්චර සිතවිලි ප්‍රමාණයක දුර ගියාද? ඉතින් ඒක අපිට ගණන් කරන්න නම් බෑ. නමුත් අපි හිතමු අපි පිළිවි ලක්ෂයක් විතර හිතුවා කියලා ওই මිනිත්තු පහ තුල. ඔන්න ගිහිල්ලා මිනිත්තු පහක් ඈතට ගිහිල්ලා ඒ කියන්නේ තප්පර ලක් 60 පහක ඈතට එතකොට සිතිවිලි වලින් නම් ලක්ෂයක් විතර ගිහිල්ලා ඔන්න අපිට මතක් වෙනවා ආ මම මේ වැරදි බස් එකක තමයි නැත්තේ. දැන් කෙනෙකුට ඒ අවබෝධය ආවහම ඔබට යන්න ඕනේ පේරාදෙනිය ඉඳන් ඔබ ගොඩ වුණොත් අම්පිටිය බස් එකට හෝ ගුරුදෙනිය බස් එකට නැතිනම් කටුගස්සට බස් එකට නැගලා ඉතින් ඉන්නවා දැන් මේ පේරාදෙනිය යන්නේ කියලා හිතාගෙන. ඉතින් හැබැයි ටික දුරක් යනකොට පේනවා මේ පේරාදෙනියට යන පැත්ත නෙමෙයි දැන් මේ මහයාව පැත්ත නැත්තම් මේ බැවරවුම යන්නේ මේ වෙන කොහේ හරි මේ මාලිගාව පැත්ත කියලා දකිනවා. දකිනකොට තේරෙනවා ආ දැන් මං සෑහෙන දුරක් යන්න ඕනේ තැනිනුත් ඈතට හිතපු තැනිනුත් ඈතට ඇවිල්ලා තියෙන කියලා ඒ දැනගත්ත ගමන්ම බෙල් එක ගහලා බහිනවා. දැන් බහැලා ආපහු එන්න වෙනවා. අර ගිය දුරම ආපහු එන්න ඕනේ හිතපු තැනට එන්න. වෙන ක්‍රමයක් නැහැ. ගිය දුර ආපහු බස් එකට හරි පයින් හරි එන්න වෙනවා. මේ බෞද්ධ ගමනේ ලක්ෂණය ඒක තමයි. නමුත් කල්යාණ මිත්‍රවරුනි භාවනාවේදී ඒ වෙනවා. දැන් ওই විදිහට අපි සිතිවිලි ලක්ෂයක් විතර ඈතට ගියා කියන්නේ ගිහිල්ලා ඇති වෙනවා සිහියක් ආ මම මේ භාවනා කරන්න නේද වාඩි වෙන්නේ. දැන් මම මේ මොනවද හිතේ තින්නේ මේ කවුරු හරි කෙනෙක් ගැන කල්පනා කර කර ඉන්නවා. කියලා ඒක සිහිය ආවනේ. ඒ සිහිය අහ මොහොතේම අපි ඒ පුද්ගලයාට තියෙන ආශාව නැමැති අප අප වාඩි වෙලා හිටිය බක්තියෙන් බහිනවා. එතනින් එකපාරට බහිනවා. එතකොට ඒ බහිනවා කියන්නේ ඒ එතනින් මේ බක්තිය නැති වෙලා යනවා. දැන් ওই සිහිය ඇති වුණාද කොයි වෙලේ හරි හිත දිව්වා කියලා ඒ දැනගත්ත මොහොතේම ඒ ගමන ඉවර වෙනවා. ඉන්නේ හාට ආයෙ යන්නේ නැහැ. ගමනක් ඉවරයි ගමන ගියේ ඒ වාහනේත් ඉවරයි. ඒ දෙකම ඉවරයි. ඒ වාහනේ ඉවර වෙනවත් එක්කම ගමනක් ඉවර වාහනේ කියන්නේ ආස්ථාව. ඒ පුද්ගලයා ගැන හිතන තිබ්බ ආස්ථාව එතනින් නැති වෙනවා. එතකොට ඒ දෙක විතරක් නෙමෙයි. ඒ ගිය දුරයි, උත්තර දුරක් ගිය වාහනයයි ඒ දෙකම නැති වෙලා ගින හිතපු තැනට එනවා. අර සිතිවිලි ලක්ෂයම ආපහු වෙනව නෙමෙයි. අර භෞතික ගමනක් ගිහිල්ලා අපි ආපහු වෙන්නේ එහෙම නෙමෙයි. වැරදි පාරක ගියේ කියලා මනසින් මනසින් ගියේ වැරදි පාරක මනසින් ගියේ නොමගට කියා. යම් මොහතක සිහියක් අවබෝධයක් වැටහීමක් ඔබට ඇති වුණොත් ඒ ඇති වුණු මොහොතේම ගමන ඉවර වෙනවා. ගමන ඉවර වෙනවත් එක්කම ඒ ගමන ගිය වාහනේත් ඉවර වෙනවා. ඒකත් ආයෙ හොයාගන්න බෑ. ඒ විතරක් නෙමෙයි ඔබ සිටිය තැනට එතනින්ම යලි පැමිණෙනවා. ආපහු වෙනවා නෙමෙයි. දැන් ආපහු වෙනවා කියලා තමයි කියන්න වෙන්නේ. නමුත් ආපහු වෙනවා කිව්වහම ගමනක් ගිහිල්ලා ඒ ගියපු පාරෙම ගියපු දුරම ගියපු වෙලාවම අරගෙන එන්න ඕනේ. දැන් හිත දිවුවා කියලා දැනගත්තාම දැනගත්ත මොහොතේම ආයෙ මෙතන දැන් මේක තමයි සිහියේ නැත්තම් ධර්මයේ තියෙන බලය. මේ සිහිය ඇති උනේ යම් මොහොතකද ඔබ කොතැනද ඉන්නේ කියන සිහිය මේ සිහියේ තියෙන වැදගත්ම ලක්ෂණය තමයි අප සිටින තැන අපට මතක් කර දෙනවා කොතනද ඉන්නේ කියලා. දැන් කෙනෙකුට හිතන්න පුළුවන් අපි දන්නවා අපි කොහෙද ඉන්නේ කියලා. ඔය දන්නේ භෞතික වශයෙන් ඉන්න තැන. ඒකවත් අපි හරියට දන්නේ අපිට කොච්චර අමතක වෙනවද? අපි ඉන්නේ කොහෙද කියලා. දැනගත්තත් දැනගන්නේ ওই භෞතික වශයෙන් ඉන්න තැන. මානසික වශයෙන් ඔබත් මාත් ඉන්නේ කොහෙද කියන එක ගැන අපිට අවබෝධය අවබෝධයක් නැති නිසාම තමයි මේ භාවනාව පුරුදු කරන්න වෙන්නේ. හිත ඈතට දුවන නිසා ඉන්න ඕන තැනින් යන්න ඕන තැනින් නොමගට හිත දුවන නිසාම තමයි භාවනාව වෙන්නේ. ඉතින් මේ සිහිය ඉන්නේ කොතනද කියලා දැනගත්ත මොහොතේම ඒ හිතිය තැනින් ඉන්න ඕනේ තැනට ඔබ එනවා. අර හිත දුවන්න ගත වෙච්ච කාලයේ භාවනා කර කර ඉඳලා සිතිවිල්ලක් ඇවිල්ලා ඒ ඔස්සේ අපි ඈතට ගියානේ මිනිත්තු ගාන. ඒ මිනිත්තු ගාන ආපහු යන්නේ මෙතෙන්ට එන්න. සිහිය ඇති උනේ යම් මොහොතකද ඒ මොහොතේම ඔබ මෙතන ඉන්නවා. දැන් මේක තමයි ධර්මයේ තියෙන බල. ඒ නිසා මේ ධර්මයට කියනවා අකාලිකයි කියලා. කාලයක් නැහැ. අනිත් හැම දෙයකම කාලයක් තියෙනවා. ආපහු වෙන්න කාලයක් යනවා. ලෙඩක් හැදෙනවා. ලෙඩේ හොඳ වෙන්න කාලයක් යනවා. හැම දෙයකම විභාගයකට පිළිතුරු ලියනවා ප්‍රතිඵලෙන්ට කාලයක් යනවා. ගහක් මත්ක අපි හිතමු බීජයක් පිටවනවා. ඉතින් ඒ මල් පිපෙන්න, ගෙඩි හැදෙන්න කාලයක් යනවා. ඒ නිසා මේ ලෝකේ තියෙන හැම දෙයක්ම කාලිකයි. මේ කාලිකයි කියන එකෙන් අදහස් වෙන්නේ తాවකාලිකයි කියන අදහස නෙමෙයි. අකාලිකයි කියන එක සදාකාලිකයි කියන එකක් නෙමෙයි. කාලිකයි කියන්නේ කාලයක් යනවා, කල් ගත වෙනවා. කාලය තුලයි ඔය ප්‍රතිඵල තියෙන්නේ. හැබැයි මේ සිහිය නැත්නම් මේ ධර්මය අකාලිකයි. කොයි මොහොතේද සිහිය පහළ වුණේ? ඒ මොහොතේම ඔබ ඒ ගිය සිටිවිලි ලක්ෂ කෝටි ගානට ඈත දුරින් හිතපු තැනට වර්තමාන මොහොතට අර අතීතයේ ඈතට ගියා නම් අනාගතයේ ඈතට ගියා නම් ඒ අතීතයේ ඈතින් අනාගතයේ ඈතින් මේ වර්තමාන මොහොතට මේ මොහොතේ ඇතුල්වන සහ පිටවන හුස්මට ස්වනේකින්ම පැමිණෙනවා. අර සිතිවිලි දාන ආපහු එන්න ඕන. ඒකයි මේක අකාලිකයි කියන්නේ. කල් නොයවා විපාක දෙන බැවින් ධර්මය අකාලිකයි. ඉතින් මේ අර දැන් අපි ආශාව නැමැති වාහනේ නැගිලා ගියාන ගමන කොච්චර හරි ඈතට ගිහිල්ලා සිහිය ඇති වුණා නම් කිසියම් මොහොතක ඒ මොහොතේම ඔබ ආපහු හිතිය තැනට එනවා. හරියට ඒ ගමන ගියේ නෑ වගේ එකක්. ගියේ නෑ වගේ. ඉතින් ඒ හැබැයි ඒ ගමන යන්න තියෙන ආශාව සම්පූර්ණයෙන්ම නැති වුණ නැත්නම් ඉතින් ආපහු ටික වෙලාවකින් අපිට එහෙම ඔය ඒ ගැන මං කිහිප දිව්වා කියලා අමතක වුණු ගමන් ආපහු ඒ බෝට් එකම ගහගෙන අර බස් එක ආපහු වෙනවා. ඉතින් අපිට ඒ සප්තර ගානට ආයෙත් අමතක නිසා ආයෙත් ඒ බස් එකටම නැගිනවා වැරදි බස් එකට. ඉතින් ආපහු අපි තුරක් යනවා. කොච්චර හරි ගිහිල්ලා ආපහු දැනගත්තාම නැවතත් මෙතෙන්ට එනවා. ඉතින් මේ දැන ගැනීමයි භාවනාව කියන්නේ මේ සිහියටයි භාවනාව කියලා කියන්න පුළුවන් නේ. ඉතින් බලන්න මේ ඕනම ප්‍රබල ආශාවක් නැමැති වාහනයක ගමන ඒ ප්‍රවේගය ඒ අති ප්‍රවේගය නවත්තන්න පුළුවන් සිහියට. දැන ගැනීමට. ආ මට මොකද වෙන්නේ? මගේ හිත කොහෙද මේ යන්නේ කියලා ඒ ප්‍රඥ අවබෝධයට තමන්ගෙන හිත පිළිබඳ ඇති වෙන අවබෝධයට පුළුවන් ඒ ආස්ථාවේ ප්‍රගමණය නවත්තන්න. ඒ ආස්ථාවේ ප්‍රවේගය. ඒ ආවේගයේ නවත්තන්නට. නවත්තනවා විතරක් නෙමෙයි එතන අතරමං කරන්නේත් නෑ ඔබ හිතිය තැන නැවතත් පහළ වෙනවා. මේක ප්‍රාතිහාර්යයක්. වෙන කිසිම භෞතික ගමනක නොවන දෙයක්. නැවතත් ඔබ හිතිය තැනට ආරම්භ අරන් යනවටත් වැඩිය ඔබ සිටිය තැන නැවතත් ඉන්නවා. කාලයක් ගත වෙන්නේ නැහැ. තත්පරයක්වත් ගත වෙන්නේ නැහැ. යන්න කොච්චර වෙලා ගියත් එන්න කාලයක් නැහැ. දැන් මේ කාරණය අපි හැමදේම භාවනාවේදී අත්දකින ඒ අත්දකින කාරණයක් තමයි මේ තවත් ආකාරයකට දකින්න අපි උත්සාහ කරන්නේ. දැන් ඔය විදිහට අපි විකතම භාවනාව පුරුදු කරනකොට අපි අර ආශාව නැමැති භක්තිය නැగిලා ඈතට යන ඒ ගමනේ දුර අඩු වෙන්න පටන් ගන්නවා. දැන් වැඩි දුර යන්න කලින් පිළිවෙනවා. ඊළඟ පාර ඉස්සර දුර යන්නත් කලින් අපිට තේරෙනවා අපි මේ වැරදි භක්තියක නැගලා යනවා. එතන අනවශ්‍ය පස්සේක නැගලා. ඉතින් එහෙම මෙහෙම මෙහෙම මෙහෙම සිහිය ඉක්මනින්ම ඉක්මනින්ම කියලා කියලා කියලා කියලා අන්තිමට බස් එකට නගිනකොටම සිහිනවා. මම මේ මොකක් ගැනද හිතන්නේ යන්නේ. ඉතින් ඒ ආපු ගමන් අපි ඒ බස් එකට නගින්නෙම නැහැ. ඉතින් ඕවම ගිහිල්ලා අපි නැග්ගේ නැතත් බස් එකක් එනවා ඊළඟට දකින්න පුළුවන්. අපි නගින්නේ නැහැ. නමුත් දකින්නවා අපිව රැගෙන යන්නට වාහන එන බව ආසාවේ වාහන ආසාවේ යාන අප ළඟට එන බව තේනවා සිතිවිලි විදිහට ඇස් අරගෙන ඉන්නවා නම් රූප විදිහට පත්ත විදිහට ওই විදිහට ආසාවේ වාහන එනවා ඉතින් එන බව දකිනවා අපි ඒ වාහනයකට අතදික් කරන්නේවත් නැවතුවාම නගින්නේවත් නැහැ අපි මෙතනම ඉන්නවා ඒ කියන්නේ හුස්ම ගැන අපි අවධානයෙන් සිටිනවා. ඒ අවධානයෙන් සිටින විට අපිට ඇහෙනවා ශබ්ද, අපිට සිතිවිලි එනවා, ඇඟට දැනෙනවා දේවල්, ඇස් අරගෙන නම් ඉන්නේ අපිට පේනවා. හැබැයි ඔය එකක්වත් සිටිය යුතු අරමුණුස්සේ අපි සලකන්නේ නැහැ, තකන්නේ නැහැ, බාහිර ගන්නේ නැහැ. හැබැයි එන බව දකින්නවා. ඇහෙන බව දකිනවා, පේන බව දකිනවා, හිතෙන බව දකිනවා එක්තරයි. ඒවා හිතවන්නට ආසාවකුත් තියෙන බව දකිනවා. එක්තරයි. ඉතින් එතකොට අපි මෙතනම තමයි ඉන්නේ. කොච්චර වාහන ආවත් අපි ඉන්නේ මෙතනමයි. ඉතින් භෞතික වශයෙන් කෙනෙක් ඇවිදිනවා වෙන්න පුළුවන්. භෞතික වශයෙන් කෙනෙක් එක්ක කයින් ඇවිදිනවා එක්ක කාරෙහෙට යනවා එක්ක බයිසිකලේ යනවා එක්ක නැතිනම් අහස් යානාක මොකේ හරි යනවා පේන්න පුළුවන් කෙනෙක්ව භෞතික වශයෙන් යනවා හැබැයි භෞතික වශයෙන් කෙනෙක් ගමනේ හිටියත් මානසික වශයෙන් නතර වෙලා ඉන්නේ මානසික වශයෙන් කොහෙවත් යන්නේ නැහැ ඉතින් ඒ නිසා මේක තේරුම් ගන්න අමාරුයි. අපිට මේ හැම වෙලෙම එක තැනක ඉන්නවා නතර වෙලා ඉන්නවා කියන එක ශරීරයේ ආශ්‍රයමයි දකින්නේ. ඉතින් ඒ නිසා අපිට හිතෙනවා මේ ඔය එක තැන වාඩි වෙලා අස්වාගෙන ඉන්න එහෙම කෙනෙක් තමයි නතර වෙච්ච කෙනෙක් කියලා. හැබැයි කෙනෙක් ඇවිදිනවා නම් එහෙම අපිට හිතෙන්නේ නතර වෙච්ච කෙනෙක් කියලා. නමුත් සක්මන් කරමින්ම ඇවිදින ගමන්ම බුදුහාමුදුරෝ කීවා මම නතර වුණු කෙනෙක්. මේ ඇවිදින ගමන්මයි බුදුහාමුදුරෝ කිව්වේ. ඉතගෙන නෙමෙයි. සක්මන් කරමින්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මා නතර වූ කෙනෙක්. කාටද මේ කියන්නේ? අඟුලිමාල. ඇයි එහෙම කිව්වේ? අඟුලිමාලට පෙනුණා බුදුහාමුදුරෝ ඇවිදින බව. බුදුහාමුදුරෝ එක තැනකින් නැතුව ඇවිදිනවද? ඉතින් මේ ඇවිදිනවා දැක්ක අඟුලිමාලට බුදුරජාණන් වහන්සේ පස්පස්ස හඹා ගිහිල්ලා උන්වහන්සේව අල්ලගන්න බැරි වුණා. කොච්චර දිව්වත්. ඉතින් ඒ නිසා අඟුලිමාල කිව්වා නවතින්න. ශ්‍රමණය නතර වෙන්නේ. මොකද අඟුලිමාලට ප්‍රශ්නයක් ආව මේ අඟුලිමාලව දැක්කත් මිනිස්සු කලන්තේ හැදිලා වැටෙනවා. ඉතින් නෙමෙයි 10ක් 20ක් 30ක් වුණත් හොඳට සවිශක්තිය තියෙන මිනිස්සු කවදාවත් එන්නේ නැහැ. කැලේට බය නිසා ආවත් අඟුලිමාල දැක්ක ගමන් කලන්තේ හැදිලා ඕනම කෙනෙක්ව අල්ලගෙන ඇඟිල්ලක් කපාගෙන කරේල්ල ගන්න පුළුවන්. නමුත් දැන් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ පළවෙනි වතාවට අඟුලිමාල පෙරදුනා. හැබැයි මේ මේ මේ ප්‍රහේලිකාව අඟුලිමාලට විසඳන්න බැරි වුණා. මොකද මේ බැරි මට තුවල මේ බුදුහාමුදුරුව අල්ලගන්න. දැන් මේක ධාවන තරංගයක් කියන්නේ ඉතින් මේ ධාවන තරංගයේදී ඇයි බැරි මට බුදුරජාණන් වහන්සේ අල්ලගන්න නැත්තම් පව් කරන්න. කොච්චර හයියෙන් දිවුවා. ඉතින් මේ ගැටලුව එහෙ ප්‍රේරිතව අඟුලිමාලෙ හිතට ආව. ඇවිල්ලා කිව්වා නතර වෙන්න ශ්‍රමණය. අන්න එතෙන්දි තමයි බුදුරජාණන් වහන්සේ කිව්වේ මා නතර වී සිටින්නේ. මම කොහෙවත් යන්නේ නැහැ. ඔබත් නතර වෙන්න. දැන් ඒකෝට අඟුලිමාල බැලුවා මේ බුදුහාමුදුරෝ ඇවිදිමින් කියනවා නතර වූ කෙනෙක් මට මේ යාගන්න බැරුව එක තැන කල් බලනවා. දැන් කල් බලනවා කියලා එකක් කියන එක තැන උඩ බලනවා. දැන් අඟුලිමාලත් ඒ වගේ තමයි. කොච්චර දිනුවත් එක තැනමයි කිව්වේ. අඟුලිමාල දුවනවා දුවනවා දුවනවා නමුත් භෞතික වශයෙන් අඟලක්වත් ඉස්සරහට යන්නේ නැහැ. බුදුහාමුදුරෝ අල්ලගන්නත් බැහැ. ඒකට කල් බැලීම. එනිදී මේ අඟුලිමාල කාලය තුල බලමින් කාලය තුල කාලිකයි කිව්වේ ඒක කාලය තුල ඉඳිමින් කල් බලමින් ඉන්නවා. මේ කොච්චර කල් බැලුවත් බුදුහාඳුරෝ ග්‍රහණය කරගන්න බැරි වුණා. ඒ බුදුරජාණන් වහන්සේ සමග අඟුලිමාල විසින්ම නිර්මාණය කළගත්තේ ඒ කෙටි දුර දහ තරඟෙන් අඟුලිමාලට දිනන්න බැරි වුණා. ඒ බැරි නිසා අඟුලිමාලට නතර වෙන්නේ. නතර වෙන්න කිව්වා බුදුහාඳුරෝ කිව්වා මා නතර වෙලා ඔබත් නතර වෙලා. ඒතර අඟුලිමාලට මේක විසඳා ගන්න බැරි වුණා. බැරි වෙලා ඇහුවා මේ ඔබ වහන්සේ යමින් කියනවා නතර වූ කෙනෙක් කියලා. මම දැන් මේ එකතන දඟලන මට කියනවා නතර වෙන්න කියලා. අනේදී බුදුහාමුදුරුවෝ කියනවා ඔබ ඔබ අවිවාහිතත් අරගෙන ලොකු ගමනක් යන්නේ මේ සංසාරේ. මා සියලු අවිවාහිත පැත්තකින් කියලා හිංසාවේ ගමන නවත්තලා තියෙන්නේ. ඒ ගමන මන් නවත්තලා තියෙන්නේ. ඔබ ඔය අව්‍යායික පැත්තකින් කියලා ඔබේ ඔය හිංසාවාදී ගමන නවත්තලා. එච්චරයි කිව්වේ. ඒ ටිකෙන් අඟුලිමාල වෙනස් වුණා. අර අඟුලිමාල ඉස්සර කල් දුවගෙන කඩුවක් අරගෙන දුවගෙන ගිය භෞතික ගමනක් ඉවර වුණා. අර මානසික ඒ ගමනක් එතනින්ම නතර වුණා. දැන් මේකේ වැදගත් කාරණා පහ ගොඩක් තියෙනවා කල්යාණ මිත්‍රවරුන් හිතනවා නම් කල්පනා කරනවා නම් සහ කතා කරනවා නම් දැන් ඔය ඕනෙම දැන් ඔය හිංසාවේ ගමන නවත්තපු කෙනෙක් එක්ක තරඟයකට යන්න බෑ අවිහිංසාව නොදුතු කෙනෙකුට. ඒ කියන්නේ දැන් ඔය හිංසා කිරීමේ ඒ ගමනක ගිය කෙනෙක් ඒ ගමන තේරුම් අරගෙන ඒක නවත්තනවා. දැන් එයා ඒ ගමන යන්නේ නැහැ. එයාත් එක්ක තව කෙනෙකුට තරඟ කරන්න බැහැ. එතන තරඟයක් නෑ. මොන අවියායදේ අරගෙන ආවත් මොන යුද්ධ ටැංකියේ නැතිලාවත් අර හිංසාවේ ගමන නවත්තපු කෙනාව පහු කරන්නට බැහැ. මක්නිසාද යා මානසික වශයෙන් නතර වෙච්ච එහෙම කෙනෙක් එක්ක තරඟයක් නැහැ. තරඟේ තියෙන්නේ සමාන පිරිසක් එක්කයි. මේක වෙනම මාන දෙක තරඟයක් වගේ. බුදුරජාණන් වහන්සේ අවිහිංසාවේ මානෙ හිතියේ අඟුලිමාල පිරිසාවේ ඵලයේ ඉතින් මේ වෙනම කලදෙහෙට තමයි ඉතින් මේ වෙනම කලදෙහෙට අරංගයක් කෙනෙක් ද්වේෂයෙන් ඉන්නවා ඔබ තුල ඒ ගැන ද්වේෂයක් නැහැ. ඉතින් අර ද්වේෂයෙන් කියන කෙනාට නැහැ තරංගයක් ඔබත් එක්ක. කෙනෙකුට ඊර්ෂ්‍යාවක් තියෙනවා ඔබ ගැන ඔබට නැහැ ඒ ගැන ප්‍රශ්නයක්. ඊර්ෂ්‍යාවක් හෝ වෙන ඊර්ෂ්‍යාව තියෙන කෙනාට ඔබත් එක්ක තරංගයක් නැහැ. ඔබ ඒ තරංගේ ඉවර කරලා තියෙනවා. ඔබ දැන් නතර වෙලා තියෙන නතර වෙච්ච කෙනෙක් එක්ක දුවල කාටවත් දිනන්න බෑ. දුවල දිනන්න පුළුවන් හිමීට හරි හයියෙන් හරි දුවන කෙනෙක් එක්ක යන කෙනෙක් එක්ක. කොච්චර හයියෙන් හරි දුවන්න පුළුවන් කෙනෙක්ව කරද්දන්න පුළුවන්. ඊට වැඩිය තප්පරයක් හරි වැඩියෙන් ඉක්මනට දුවලා. නමුත් පොට්ටක්වත් දුවන්නේ නැති නතර වුණු කෙනෙක්ව ආ කිසිම ධාවන සූරේකට දුවලා කරක් ගන්නට බෑ. මෙන්න සංස්කාරයේ රහස. මේ සංස්කාරය ඔය විදිහට දුවලා ඉවර කරන්න පුළුවන් ගමනක් නෙමෙයි. ඒ වගේම මේ සංස්කාරය යන්නේ මේ සංස්කාරය යන්නේ ආශාව නැති වාහනේ නැතිලා. අදින් හෙටට හෙටින් අනිද්දට මේ ආස්ථාවේ අපි අරමුණු හදාගෙන ඒ අරමුණු ඉෂ්ට කරගන්නට යනවා යනවා යනවා යනවා ආස්ථාවේ නිසා ඔබත් මා ඉතින් ඉවරෙකුත් නැහැ මේ අවසානයක් නැහැ ඒ ආස්ථාව ඉවර වෙනවාද ඉවර වෙන්න මොහොතකට කලින් තවත් ආස්ථාවක් පටන් ගන්න හරියට මැස්මක් වගේ දැන් ওই මහනකොට මැසිමත එහෙම එක එක තැනක නිදිකටුව සිදුරු වෙලා රෙද්දේ ඒක එතන මැහිලා ඉවර වෙනකොටම ඊළඟ තැන මැහෙන්න පටන් ගන්නවා. මේක ඉවරයක් නෑ ජොහේ මහන්න පුළුවන්. කොච්චර හරි මහන්න පුළුවන්. කොච්චර හරි මේ දෙපොත ඇමිනෙනවා. ඇමිනෙමින් මූට්ටු වෙමින් යනවා ඉදිරියට ඉදිරියට ඉදිරියට යනවා. ඉතින් ඒ නිසා මේ සංසාරේ අගකුත් නැහැ මුලකුත් නැහැ. ආශාවට අගක් සහ මුලක් නැති නිසා ඉතින් මරණයේදී මරණයේදී භෞතික වශයෙන් මේ ශරීරයට යන්න බැරි වුණාට අර දුවපු හිත ඒ විදිහටම දුවනවා ඒ විදිහටම දුවනවා ආශාවේ වාහනේ නැතිලා එතනින් නතර වෙන්නේ නැහැ මෙතනින් නතර නොවිච්ච හිත එතනින් නතර වෙන්නේ මෙතනින් නතර කරන්නට පුරුදු නොකර සිට දන්නේ නැහැ මරණයේදී කොහොමද නතර වෙන්නේ ඒ නිසා අවශ්‍ය පුහුණුව වන්නේ සිහිය ඇති කර ගැනීමේ පුහුණුවයි. ඒ නිසායි මේ සිහිය මෙපමණටම වැදගත් වෙන්නේ. දිවිය ඇති වුණේ යම් මොහතකද ඉන් එහාට ගමනක් නැහැ. අහනවා එක අවස්ථාවක මේ ගමන කොහොමද නවත්වන්නේ? සිහියෙන් තමයි නවත්වන්නේ. සිහිය කියන්නේ ওই කාරණේක. දුවන බව දැනගන්න එක. එතකොට ආසාවෙන් හරි, ද්වේෂයෙන් හරි, ඊර්ෂ්‍යාවෙන් හරි මේ নানা ආකාර මාදිනියේ වාහනයක නැගිලා අපි යනවා. ඉතින් ඒ බව දැනගත්ත මොහොතේ, හොඳට දැනගත්ත මොහොතේ ඒ සිහිය විසින් අර වාහනය අතුරුදහන් කරනවා. මක්නිසාද මේ වාහනයක් කල්යාණ මිත්‍රවරුනි මානසිකම නිර්මාණය. භෞතික වාහනයක් නෙමෙයි. ඔය ඊර්ෂ්‍යාව කියන්නේ භෞතික වාහනයක් නෙමේ හිතේ ඇතිවෙන නිර්මාණයක්. ආශාව කියන්නේ සංස්කාරයක්. මේවට සංස්කාර කියන්නේ ඒකයි. ඔය ඔක්කොම හිතින් හදාගන්න දේවල් හරියට හීනයක් වගේ. හීනෙක ඔබ දකිනවා සත්තු, මිනිස්සු, ගෙවල් දොරවල්, ඇඳුම් පැළඳුම් ඒ සියල්ල හීනේම නිර්මාණයක් මිස හැබැයි දේවල් නෙවෙයි. හැබැයි දේවල් නම් සිහිනෙන් ඔබ අවදි වූ විටත් ඔබ දුටු සියල්ල පවතින්නට ඕනේ. නමුත් සිහිනයක දුටු කිසිවක් අවදි වූ තැනට දකින්න ලැබෙන්නේ සීනේකදී ඔබට ඇසෙනවා නානාවිද ශබ්ද මිහිරි අමිහිරි බුදු ගොරෝසු භයානක මහා ශබ්ද ගොඩක් අවදිවෝ විටේ කිසි සත්‍යයක් ඔබට ඇහෙන්නේ මක් නිසාද ඒවා බුදු සිහිනේකම නිර්මාණය. ඔබට දැනෙනවා රස කෑම අවදි වුණා මේ මොනවා. සියල්ල මේ වගේ කල්යාණ මිත්‍රවරුනි. ඔය හැම මානසික වාහනයක්ම මනෝ නිර්මාණයක්. හිත දුවන්නේ කොහාටද? ඒ හැබෑවක් නැහැ. හුදු සිතිවිලි වලම නිර්මාණය. හුදු මානසිකම නිර්මාණයක් ඔබේ මනස්කල්පිතයක්. මිස ඇත්තක් නෑ. සිහිනයයි ඔය හිත දුවන ගමනකයි ලොකු වෙනසක් නෑ. සහීනයක් දකින්නකොට ඔය සිද්ධ වෙන දෙයි ඔබම නොදැනුවත්ව අවදීන් සිටින විට ඔබේ හිත දුවනවන්නේ එක එක සිතිවිලි සංකල්ප ඇති වෙලා නැවිලා චිත්ත රූප ඒකී බලන්න ඔය දෙකේ ලොකු වෙනසක් නැහැ දෙකම සිටින් යන ගමනක් ඒ වෙලාවට දෙකම ඇත්ත සීනේකදී සීනය දකින්න කෙනාට දකින්න මොහොතේ හැම දෙයක් නැත්නම් ඔහේ කල්පනා ලෝකයක පරිසරණ කෙනාට ඒ කල්පනාවල් ඔක්කොම ඇත්ත. හැඟීම් දෙකේම එක වගේ එනවා හීනක කියලා නෑ බය එනවා. හීනක කියලා නෑ දුක එනවා සතුට ඇති වෙනවා. කල්පනාවක ඉන්නකොට ඇත්තක් නොවුනත් ඔය හැඟීම් ඔය විදිහටම ඇති වෙනවා. හැබැයි අවදි වුණේ යම් මොහොතකද අර දීනයක් නැහැ. දීනේ දුක දේවලුත් නැහැ. දීනේ දුක්තුණු බයවලු සතුටුණු කෙනෙක් නැහැ. ඉන්නේ දීනයක් දුතු බව තේරුම් ගත්ත කෙනෙක් විතරයි. කල්පනා ලෝකයක ඉඳලා සිහිය ඇති වුණාම ආ භාවනා කර කරමින් හිටියේ කියන කාරණය ඒ අවදිමත් භාවය ඇති වුණාමත් අර මතක් වෙච්ච දේවල් එකක්වත් එතන ඉතිරි වෙලා නැහැ. ඒ සියල්ලම ඒ සියල්ලම අතුරුදහන් වෙලා යනවා. වාෂ්ප වෙලා යනවා. මොනවා වුණාද දන්නේ නැහැ. එකක්වත් නැහැ. ඉතිරි වෙන්නේ නැවතත් ඔබට ඔබ ඔබේ දුක්ඛ තමයි ඔබට දැනෙන්නේ. මේ තමයි සිහිය. මෙන්න මේ සිහියයි අපි පුරුදු කරන්න හදන්නේ මේ සිහිය යම් තාක් අප පුරුදු කළාද ඒ මට්ටමට ඔබේ මගේ මේ සාංසාරික ගමන කෙටි වෙනවා. උදාහක් ඈතට යන්නේ. යන කොපමණ හරි දුර ගිහිල්ලා සිහිය ඇති වෙනවා. සිහිය පුරුදු කරන කෙනාට ඉර වශයෙන් කියන්න බෑ. සිතිවිලි 10කින් තියෙනවා 20කින් තියෙනවා එහෙම කියන්න බෑ. හැබැයි කොයි වෙලේ හරි සිහිය එනවා කියන කාරණේ සිරසාර වශයෙන්ම කියන්න පුළුවන්. හැබැයි ඔබ සිහිය පුරුදු කරේ නැත්නම් කොයි වෙලේ සිහිය ඉද කියන්න බෑ. සිහිය නොඑන්නම ඉඳ තියෙනවා. කොච්චර හරි ඔහේ හිත දුවනවා දුවනවා දුවනවා දුවනවා දුවපු බව අවබෝධ වෙලා ඒ ගමන නවත්තලා නෙමෙයි වෙන තැනකට යන්නේ එතනින් තව බස් හිතට මාරු වෙනවා එතනින් තවත් පස්සුවකට මාරිනවා. මේ විදිහට මානසික වාහනයෙන් වාහනයට මනෝමය යාත්‍රාවෙන් යාත්‍රාවට උපතේ සිට මරණයට සත්වයා ගමන් කරනවා. භෞතික වශයෙන් එක තැනක හිටියා. ආශාවෙන් ද්වේෂයට, ද්වේෂයෙන් ඊර්ෂ්‍යාවට, ඊර්ෂ්‍යාවෙන් පසුතැවීමට, පසුතැවීමෙන් බයට, බයින් සාධුවට වාහනයෙන් වාහනයට පුද්ගලයා උපතේ සිට මරණයට මරණයේදී නතර වෙන්නෙත් නෑ මරණයේදී සිහි ඇති වෙන්නෙත් නෑ මක්නිසාද ජීවිතයේදී අවශ්‍ය වුණේ නැති නිසා සිහියෙන් එතනින් එහාටත් යනවා ඉතින් කොහාට යයිද දන්නේ කොතෙක් දුර යයිද දන්නේ කෙලවරක් සිහිය නැති පුද්ගලයාගේ සාංශාරික ගමනට ගමනාන්තයක් නැත කෙලවරක්. හැබැයි සිහිය ටික ටික පුරුදු කරන කෙනාට කොපමණ දුර ගිහිල්ලා හරි නතර වෙන්න පුළුවන්. සිහිය එනවා. ඉතින් මේ නැවත නැවත පුරුදු කරන විට වහ වහ සිහිය ඇති වෙනවා. ඈත දුවන්න කලින් සිහිය එනවා. කල්යාණ මිත්‍රවරුනි දැන් ওই හිත දුවනකොට ආශාවෙන් හිත දුවනකොට ද්වේෂයෙන් උපාස්සේ කරන්න හිතෙනවා තරහෙන් අපි හිතනකොට ගහන්න, බනින්න, මරා ගන්න, පරිදන්න ගාක් දේ හිතෙනවා. කෙරෙන්නත් පුළුවන්. හිතලානේ කරන්නේ, නොහිතා නෙමෙයි හිතලා කරන්නේ. ඉතින් හිතනවා කියන්නේ කෙරෙන්නත් පුළුවන්. හිතනකොට සිහියේ ඉන්නේ නැහැ. හිතන දේ ඒ මානසික කර්මය වාචික හෝ කායික කර්මයක් බවට පත් වෙන විට සිහිය එන්නේ නැහැ. අවසානයේ සිද්ධ වුණාට පස්සේ කර්මයක් කයින් වචනයෙන් ඊට පස්සේ සිහිය නෙමෙයි එන්නේ පසුතැවීම. අයියෝ අපරාධේ සිහිය නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ පසුතැවීම. පසුතැවිල්ල කියන්නේ සිහියට නෙමෙයි. ඒ පසුතැවිල්ලත් එක්ක හිතෙනවා අයියෝ මේක මම අහුවෙන්න කළේ අපරාධය. දැන් වාක් වැරදි කරලා අහුණාම අහුවෙච්ච කෙනෙකුට හිතන එකක් තමයි අපරාධ මම වැරදි කරේ කියලා නෙමෙයි. මේක අහුවෙන්න කලේ අපරාධ. මේක ඇංගිලා තව අහු නොවෙන්න කරන්න තිබ්බා. ඉතින් ඒක තමයි පසුතැවිල්ල කියන්නේ. ඒක සිහිය නෙමෙයි. හැබැයි මේ සිහිය පුරුදු කරනකොට ඔය බරපතල කර්ම කෙරෙන්න කලින් සිහිය ඇති වෙනවා. ඒ කර්ම නොකෙරෙන කෙනෙකු බවට පත් වෙනවා බරපතල කර්ම. හොඳට සිහිය පුරුදු කළොත් අපායগামী වෙන කර්ම නොකෙරෙන කෙනෙකු බවට ඔබපත් වෙනවා. මාපත් සිහිය පුරුදු කළොත් ඒවා කෙරෙන්න කලින් සිහිය ඇති වෙනවා. එතකොට මේ බස් එක ඉවරයි, කර්මයක් ඉවරයි. කෙරෙන්න තිබ්බ කර්මය කෙරුන්නේ ඒ කෙරෙන්න තිබ්බ ආශාව ද්වේෂයක් නැති වෙලා යනවා. සිහියාව. ඒ නිසා හොඳට මේ සිහිය පුරුදු කළොත් කියනවා දුකතිගාමී නොවන පුද්ගලයෙකු බවට පත් වෙනවා කියන්නේ. ඒ ගමන ඉවර වෙලා නැහැ සාංසාරික. නමුත් නරකයකට දුගතියකට දුක් විඳින තැනකට යන ගමනක නෙමෙයි ඔබ ඉන්නේ. මේ ඊටාම වටිනා සහතිකයක් ධර්මයේ අපිට ගන්න පුළුවන්. එකපාරටම මේ සාංකාරික ගමනට සම්පූර්ණ නැවතුම් පිටක් යන්න බැරි වුණත් පුළුවනුත් ඇති නමුත් අපහසු වුණත් අදුම ගානේ මේ ගමන අපිට හරවන්න පුළුවන් දුක දිගාමි නොවන පැත්තට කොහොමද ඒ අපායগামী වෙන අකුසල කර්ම වෙන්න කලින් සිහිය ඇති කරගෙන. ඒතකොට ඒ සිහිය එනවා. ඒ ඔබේ අත්දැකීමක්. මා කියනවට නෙමෙයි. ඔබ කාලයක් භාවනා කළ කෙනෙකු විදිහට, කරන්න උත්සාහ කරන කෙනෙකු විදිහට. දුක් වෙන්න එපා, තාම තරහ එනවා කියලා. දුක් වෙන්න එපා, තාම කලබල වෙනවා කියලා. වැදගත් වෙන්නේ ඔබ කලබල වෙලා, දුක් වෙලා, කෝප වෙලා මොනවද කරන්නේ, මොනවද කියන්නේ කියලා. ඒ ලොකු වැරැද්දක් වෙන්න කලින් ලොකු අපරාධයක් වෙන්න කලින් ඔබට සිහියනවා. ඒ කරන්න තියෙන ඕනකම නැති වෙලා යනවා. මෙය ධර්මයේ බලය මේ බලය වෙන කිසිම දෙයකට නෑ වෙන කිසිම ආයුධයකට වෙන කිසිම ශාස්ත්‍රයකට වෙන කිසිම තාක්ෂණයකට මේ හැකියාව නෑ ඔබව දුගතිගාමී වෙන එකෙන් නවත්තන්න. එය හැක්කේ මේ භාවනාවට මේ සිහියට මේ ධර්මයට පමණ ඒ නිසා මේ සිහිය තමන්ගේ හොඳම කල්යාණ මිත්‍රයා කරගන්න. ඒ සිහියේ තියෙන තනසිල්ල මේ ජීවිතයේ තුලදීම අත්දකින්න. ඒ අත්දැකීම තුළ සිහිය තව තවත් ඔබට සමීප වෙයි. ඔබ සිහියට වඩා වඩා සමීප වෙයි. මේ අන්‍යෝන්‍ය සම්බන්ධය උදව් වෙයි. සාංසාරික ගමන දුගතිගාමී නොවන්නට සාංසාරික ගමනේ තියෙන දුක් අඩු කරන්නට දුක් ඇතිවෙන කර්ම නොකර ඉන්නට සහ වැඩි දුරක් යන්න කලින් ඔය ගමන නවත්වන්නට ඒ නිසා කල්යාණ මිත්‍රවරුනි තාම ආදරයෙන් සහ කරුණාවෙන් ඉල්ලා සිටින්නේ හැකි තරම් සිහිය පුරුදු කරන්න සිහියෙන් ජීවත් වීම ජීවිතයේ සතන් පාඨ බවට පත් කරගන්න. අපි සිතම් වේලාවක් සිහියෙන් ඉන්න උත්සාහ කරමු. අපේම හිත යන ගමන දෙක බලමු.